පින්නතුනි අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළ ප්‍රමාණය අවසානයේ අපි සාකච්ඡා කළා පටිපස්සම් බෝති හිතේ ඇතිවෙන අකුසල ධර්මයන් හාත්පසින්ම සංසිඳවනවා කියලා ආනාපාන සති සමාධිය විසින් එහෙනම් මේ සාකච්ඡා කරන්න යෙදුනේ පහුගිය සතියේ නැත්නම් ඊයේ දවසේ ඉවර වෙච්ච දේශනාව ගාවට එනකන් අපි සාකච්ඡා කළේ මේ ආනාපාන සති භාවනාවේ කෙටි අර්ථය පිළිබඳවයි. නැත්නම් ආනාපාන සති සමාධියේ කෙටි අර්ථය පිළිබඳව සාකච්ඡාව තමයි අපි ඊයේ දවසේ ඉවර කරන්න යෙදුනේ. එhmenan අද අද ඉඳලා අපි පටන් ගන්නෙ ආනාපාන සති සමාධියේ මේ විස්තරාර්ථ දේශනාවයි. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විස්තරාර්ථ දේශනාව තමයි අද දේශනාවෙන් ඉඳලා අපි සාකච්ඡා කරන්නේ. කේන පකාරේන කේනාකාරේන කේන විදිතා දේශනාව පටන් ගන්න තැන සඳහන් කරනවා. කේන පකාරේන කේනාකාරේන කේන විදිතා එහෙම සඳහන් කරන්නේ මොන ආකාරයෙන් මොන විදියෙන් භාවනා කරන ලද ආනාපාන සති සමාධිය බහුලව වඩන ලද ආනාපාන සති සමාධිය ශාන්තත් ප්‍රණීතත් වෙනවද කියලා කියන කාරණාව විස්තර කරනවා මොන ආකාරයෙන් භාවිතා කරන ලද මොන ආකාරයෙන් වඩන ලද බහුලව වඩන ලද ආනාපාන සති සමාධිය කොයි විදිහට ශාන්තත් වෙනවද ප්‍රණීතත් වෙනවද කියන කාරණාව විස්තර සහිතව පැහැදිලි කිරීමයි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ. පිනතනේ අපි මුලින් විස්තර කළ ඡේදයට පසුව තියෙන ඡේදය. අපි මේ දේශනාවේ මුලින් සාකච්ඡා කළ ඡේදයක්. ඒ ඡේදය තමයි අපි සාන්තෝ චේව, පනීතෝ චේව ආදි වශයෙන් විස්තර කරගෙන ආවේ. ඊට පසුව තිබ්බ ඡේදය. ඉද භික්කවේ භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන කාරණාව අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු එහෙනම් මේ ඉද ඉද කියලා සඳහන් කරලා තියෙන්නේ ඉද කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂුව ඉද භික්කවේ භික්ඛු කියලා කිව්වේ ඒකයි. මේ ශාසනයේ මේ ශාසනයේ භික්ෂුව. එතකොට මේ ශාසනය කියලා කියන්නේ මේ ආනාපාන සති සමාධිය සමතේටත් විදර්ශනාවටත් නිවැරදිව යොමු කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. සමතේටත් නිවැරදිව යොමු කරන්න පුළුවන් විදර්ශනාවටත් නිවැරදිවම යොමු කරන්න පුළුවන්. නිවැරදිව තිසරණ සරණ ගියපු පුජ්‍යලයකට විතරයි. සමතේට නිවැරදිව යොමු කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනාව නිවැරදිව යොමු කරන්න පුළුවන් වෙන්නේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු කෙනාට නැත්නම් තිසරණ සරණ ගියපු කෙනාට විතරයි කියලා පැහැදිලි කරනවා. මේ ශාසනය කියලා කියවේ ඒකයි. එහෙමනම් මේ නිවැරදිව තෙරුවන් සරණ යන්නේ කොහොමද? බුද්ධ රතනය මනාව හඳුනා ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව මනාව හඳුනගන්න ඕනේ. ඉතින් මේ කරුණ අපි සාකච්ඡා කළා. දේශනාව පටන් ගන්නම කාලේ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව මට අල්ප මාත්‍ර වූ සැකයක් අල්ප මාත්‍ර වූ සැකයක් මට නැහැ. එහෙම සැකයක් නැහැ කියලා කියහම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කිසිම කාරණාවක් මට සැක කිසිම කාරණාවක් මට සැක නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥානය, භාග්‍යතුන් වහන්සේගේ ශරීර ශක්තිය, භාග්‍යතුන් වහන්සේගේ ගුණ කදම්බේ ප්‍රමාණය මේකක්වත් මට මට සැක නැහැ. අපි සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ කායික ශක්තිය කොච්චරද කියලා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි කෝටි 10000ක ශක්තිය බුද්ධ කයේ තිබුණ බව අපි සිහිපත් කළා. ඒක 이르දිමය ශක්තිය නෙමෙයි, ඒක පියවි ශක්තිය. එතකොට ਸਰවඥතා ඥානය තුන්කල් දක්නා නුවණින් යුක්තයි. එදත් දැක්කා, අදත් දකිනවා, අනාගතෙත් දැක්කා. ඒ නිසා මේ දේවල් පැහැදිලි කළේ අනාගතේ මේ ශාසනයට මෙහෙම වෙනවා. මෙහෙම මෙහෙම අය ශාසනය තුල ඇති වෙනවා. ඇතැම් අයගෙන්ම ශාසනය විනාශ වෙනවා. මේ කාසාව කණ්ඨකාදී භික්ෂූන් පහළ වෙනවා. එදාට මිනිසුන්ගේ ಗುಣධර්ම මෙහෙමයි. මේ කරුණ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. වර්තමානයේ සිද්ධ වෙන දේවල් පිළිබඳවත් වාග්යතුන් වහන්සේ පැහැදිලි කළා. එහෙනම් තුන්කල් දක්නා නුවණින් යුක්තයි කියලා සඳහන් කළේ ඒ නිසා. එතකොට ਸਰුවඥතා ඥාණය ඒක නම් මේ ලෝකේ කිසි කෙනෙකුට විස්තර කරන්නවත් බැරි හිතා ගන්නවත් බැරි දෙයක් ਸਰුවඥතා ඥාණය. තත දස්සිතාය තථාගතෝ තථාගත කියන වචනය අට ආකාරයකට බෙදෙනවා. එතන පස්වෙනි තැන තමයි සඳහන් කරන්නේ මේ තතදස්සිතාය තථාගතෝ කියන වචනය. ඒ කියන්නේ අනන්ත සක්වල අනන්ත ජීවීන් දහදහක් සක්වල ගැනත් නෙමෙයි. බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල ඒක ගැනත් නෙමෙයි. අනන්ත සක්වල අනන්ත ජීවීන් ඒ කියන්නේ අනන්ත සක්වල වෙච්චාම ඒ සක්වල වල මේ වෙනකොට තව බුදුවරුත් ඉන්න පුළුවන්. ඒ සක්වල වල පවා මෙතන අරමුණු වෙනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ මොහොතේ මේ නිමේෂයේ තමන්ගේ ඇහෙන් දැක්කේ මොනවද කනෙන් ඇහුවේ මොනවද නාසයෙන් දැනුණ ආග්‍රහණය කළ දේවල් මොනවද දිවට ගත්ත රස මොනවද කයට දැනුණ පහස මොකද්ද ඇහුවොත් එසැනින් සඳහන් කරනවා මේකයි කියලා මේ ශාලාව තුල මේ 250 300ක් ඉන්න පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා යම් කෙනෙක් එක එක්කෙනා දිහාට ඇඟිල්ල දික් කර කර අහනවා ස්වාමීනි අර විත්තියේ කෙරවලේ ඉන්න කෙනා මේ වෙලාවේ මොනවද හිතන්නේ? ඒ අහපු නිමේෂයෙන් කියනවා ඔහු මේ වෙලාවේ හිතන්නේ මේකයි. ස්වාමීනි එහා කෙරවලේ ඉන්න කෙනා මේ වෙලාවට ඇහැට අරමුණු කරගෙන ඉන්නේ මොකද්ද? අහන නිමේෂයෙන් කියනවා දැන් ඔහු බලාගෙන ඉන්නේ මේ වාගේ කාරණාවක් ගැන. ස්වාමීනි මොහුට දැනෙන කායික දැනුම මොකද්ද? ඔහුට දැන් දැනෙන කායික පීඩාව මෙන්න මෙහෙමයි. ඉඳගෙන ඉන්න නිසා කොන්දේ වේදනාවක්ද, දන හිසේ වේදනාවක්ද, තුනටියේ වේදනාවක්ද ඒ අහන සැනින් ඒක ප්‍රකාශ කරනවා. එතකොට අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම භාග්‍යතුන් හසකින් ඒ වෙලාවේ ඇහුවොත් අහවල් ප්‍රදේශයේ තියෙන නැත්නම් මේ ලංකාවේ ඉඳගෙන අපි ඇහුවොත් ස්වාමීනි මේ ඉන්දියාවේ තියෙන මේ ගංගානම් ගඟේ ජීවත් වෙන අහවල් වලේ ජීවත් වෙන මාළුවා දැන් හිතන්නේ මොනවද කියලා අහපු ගමන් ඒ කාරණාව ඒ කාරණාව කියනවා. එහෙනම් අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම මේ වෙනකොට දෙවිවරු මොනවද හිතන්නේ මොන වගේද යෙදලා ඉන්නේ? බ්‍රහ්මයෝ මොනවද හිතන්නේ බ්‍රහ්මයෝ මොන වගේද යෙදලා ඉන්නේ? නිරිසත්තු මොනවද දන්නේ ඒගොල්ලන්ට මොනවද දැනෙන්නේ? තිරිසන් සත්තු වැසිකිලි වලේ ඉන්න පණු වගේ පවා පංච ඉන්ද්‍රියට අරමුණු වෙන්නේ මොකද්ද කියන කාරණාව එවුවොත් එකක් එකක් ගානේ කියන්න පුළුවන් ඥාන ශක්තියකටයි මේ මෙහෙම සඳහන් කරලා තියෙන්නේ සඳහන් කරනවා ඒකත් මේ ਸਰුවඥතා ඥානෙ නෙමෙයි කියලා. ඒ අරමුණු කිරීමත් ਸਰුවඥතා ඥානෙ නෙමෙයි ඒ ඥානෙ අල්ප මාත්‍රයක් කියලා ඒ කියන්න පුළුවන් හැකියාව. ඒකයි සඳහන් කළේ ਸਰුවඥතා ඥානෙ විස්තර කරන්නවත් අපිට විස්තර කරන්නවත් බෑ කියලා. එහෙමනම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් එහෙම පුළුවන්ද කියලා. ආන් එහෙම පුළුවන්ද කියන විතිකිච්ඡාව උපදිනවා නම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන තැන සැකසිතයි. එතකොට සම්මා සම්බුද්ධයි කියලා තව පිළිගන්න සූදානම් සූදානම් නැහැ. ඒ එකම කරුණක්වත් සැක නොකර බාරගන්න එකටයි මෙතන සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. ආන් ඒ නිසා මේ බුදුන් සරණ යන්න නම් ඊතරම්ම ඊතරම්ම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අවබෝධය අවබෝධය ලබන්න ඕනේ. අන්න ඒකනේ සඳහන් කළේ ඒ තුන්කල් දක්නා නුවණ තියෙන නිසා. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීනි අහවල් පුද්ගලයා මැරිලා කොහෙද යන්නේ? ස්වාමීනි ඒ පුද්ගලයා ඒ නිරයේ හෝ තිරිසන් ලෝකේ ඉඳලා කවදා හරි ගොඩට ඇවිල්ලා කොහෙද යන්නේ? ඊළඟට මොකද වෙන්නේ? කවදා නිවන් දකීද? ඉතින් මේ කාරණා දේශනා කරන්න පුළුවන් වෙච්ච හින්දානේ පැහැදිලි කළේ අන්තිම වෙලාවේ මහණෙනි දේවදත්ත මම දකින්නේ නැහැ කියලා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තිම වෙලාවේ බුදුන් වඳින්න එනවා. එයාගේ සියලුම උන්වහන්සේගේ සියලුම වැරදි තේරුම් අරගෙන මැරෙන්න කලින් බුදු පියාණන් වහන්සේ වැඳගන්න ඕනේ කියලා හිතෙනවා. සරණ යන්න ඕනේ කියලා හිතෙනවා මේ වෙනකොට සරණ නැහැ බිඳිලා තියෙන්නේ. ඒ නිසා කියනවා මහණෙනි මම කියන්නේ ජේතවනාරාමයට කියලා. ඇඳක තියාගෙන කරේ තියාගෙන එක්ක එනවා. භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි දේවදත්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඳ පුදා ගන්න එනවා කියලා. ඒ වෙලාවේ මතක් කළා නෑ මහණෙනි නෑ. දේවදත්තට මාව දකින්න ලැබෙන්නේ නෑ. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් සවැත් නුවරට ඇතුල් වුණා. ස්වාමීනි දැන් ළඟ නෑ මහණෙනි දේවදත්ත මාව දකින්නේ මාව දකින්නේ නෑ. ස්වාමීනි දැන් ජේතවනාරාමේ ගේට්ටුව ගාව. ඒ දේවදත්ත මාව දකින්නේ නැහැ. ස්වාමීනි දැන් නම් ආසන්නයි දැන් පොකුණ ගාවනේ. නෑ මහන්නේ දකින්නේ නෑ. පොකුණ ගාවට එනකොට තමයි කියන්නේ මෙහෙම අපිරිසිදු දාඩිය පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යන්න බැරි නිසා මට ටිකක් පිරිසිදු වෙන්න මූණකට සෝදගන්න පොකුණ ගාව තියන්න කියලා. ඇඳ බිමින් තිබ්බා. අන්න අය සෝදගත්තා. උන්වහන්සේ අඳින් පාද බිම තියෙනවත් එක්කම හරියට උන්වහන්සේ වට කරගත්ත කවරයක් වගේ අවීචින් නැගිටි ගිනි දැල් ඇවිල්ලා උන්වහන්සේ වට කරගත්තා. හැබැයි ඒ වෙලාවේ නම් බුදුරජාණන් වහන්සේට අඬ ගැහුවා කියලා සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා කියලා ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. නමුත් එහෙම සරණ යන්න එහෙම සරණ යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්කා මම දකින්නේ නැහැ. ඒ මේ ජීවිතේමනේ. අවීචයට යන බවක් දන්නවා. මුදවන්න පුළුවන් කමක් නැහැ. අවීචයේ දුක් විඳින හැටිත් දන්නවා. මගින්වත් ගොඩට ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ කාලයේ දුක් විඳින්නම වෙනවා. තමයි ලෝක න්‍යාය ධර්මතාවයගේ නීතිය වැරදි කරන පුජ්‍යලයට තරම්ම දැඩිව ක්‍රියාත්මකයි. නමුත් අනාගතයේ දවසක මේ දේවදත්ත නිවන් දකින්න බවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. නිකම්මත් නෙමෙයි පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින්න බවක් දන්නවා. ඒ නිසා දේශනා කළා කාරණාව නැවත සාකච්ඡා කරන වෙලාවේ අද කොව්ව කොහොම කරලා නිරේට ගිහිල්ලා දුක් විඳත් මහණෙනි අනාගතයේ දවසක සත්තිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා පිරිනිවන් පාන කෙනෙක් තමයි ওই දේවදත්ත. එතකොට මේ මතු අනාගතයේ සිද්ධ වෙන දෙයක්. නමුත් මේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම කරදර කර කර ඉන්න කාලෙත් මහා කල්ප අසංඛ්‍ය 2යි ලක්ෂ 1ක් පාරමිතා පුරලයි තියෙන්නේ. එතකොට සංසාරේ නම් මේ සංසාරේ මේ තරම් ගෝරයි කියලා වාග්යතුන් වහන්සේ සඳහන් කරපු අර්ථය වැටහෙන්නේ එතකොට. මේ එසේ මෙසේ පුණ්‍යවන්තයෙක්ද? දේවදත්ත ස්වාමීන් වහන්සේගේ পায়ට පෑවෙන දූවිලි අංශුවක් තරම්වත් අපි පින් කරලා නැහැ. නමුත් උන්වහන්සේත් නිරී. අජාසත් රජු අජාසත් රජුත් පසේ බුදු වෙන්න පෙරම් පුරලයි තියෙන්නේ. මහා පිංකම් කරපු නිසා අපේ ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්තයන්ගෙන් අගතනතුර ගත්තා. අන්තිම කාලය වෙනකොට. නමුත් දැන් නමුත් දැන් නෙවෙයි. හැබැයි ඉතින් අවීචියට ගියේ නෑ. මහා පිංකම් ගොඩ කරපු නිසා. නමුත් ලොහකුඹු කියන නිරේ මේ වෙනකොටත් පැහැෙනව අවුරුදු 60000යි ආවිෂේ. තවම අවුරුදු 2600 ගානයි ගෙවිලා තියෙන්නේ. තව එහෙම්මමයි. තව එහෙම්මමයි ආවිෂේ. නමුත් ඊට පස්සේ ගොඩට ඇවිල්ලා මතු යම් දවසක අනාගතයේ විජිතාවි නමින් පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනොම් පානවා. එතකොට මේ ශාසනයේ මේ අපි පුංචි දරුවගේ ඉඳලා හැමෝම දැනගත්ත මේ අජාසත් රජු දේවදත්ත ස්වාමීන් වහන්සේ දෙන්නම මේ වෙලාවේ ඒකාන්තයෙන්ම නිරේ. නමුත් එසේ මෙසේ පුණ්‍යවන්තයෝද මේ අපිට කතා කරන්නවත් බැරි තරම් පින් කරලා පිණින් පිටිච්ච අය. එහෙමනම් සසර කොයිතරම් සසර කොයිතරම් භයානකද? දේවදත්ත ස්වාමීන් වහන්සේටත් අවිඥා පවා තිබුණා. නමුත් ඒ සියල්ල පසෙක දාලා අද අද නිවේ. ඉතින් මේ කරුණුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. නිරේටත් යනවා, ගොඩටත් එනවා, පසේ බුද්ධත්වයට ලබනවා. එහෙනම් මේ එදා අද හිට. එහෙනම් මේ කරුණුත් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේ කරන පින්ක මේ හැම පින්කමක්ම දැක්කා. මෙතන බණ පිරිස මේ බණ පිරිස එක් කෙනෙක් නෑර භාග්‍යතුන් වහන්සේ දැක්කා. බණ අහන හැටි, තියෙන සිතුවිලි, එක එක්කෙනාගේ තියෙන ශ්‍රද්ධාව, පින් ධර්මදේශනා මාලාව කරවන අය, ලෝක සත්වයාට කොච්චර අනුකම්පාවෙන්ද, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව මොනතරම් අනුකම්පාවෙන්ද, මේ ගැඹුරු දේශනාවල් මතු කරවන්න මොනතරම් උනන්දුවක් ඇතුවද ඒ මේ තරම් කැපකිරීම කරන්නේ. ඒ සියල්ලමත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ලක්ුණේ මේට අවුරුදු 2600 ගානකට කලින්. එහෙමනම් මෙහෙම මෙහෙම අය උපදිනවා. මෙහෙම මෙහෙම අය මෙහෙම පින්කම් මේ ශාසනයේ කරනවා. මේ ධර්මයේ මේ විදිහට මතු කරවන්න කටයුතු යොදනවා. අද නෙමෙයි දැක්කේ. භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙන කොටයි දැක්කේ. මේ තුන්කල් දක්නා නුවණ අපිට මේක මෙච්චරයි කියලා සීමා කරන්න කවදාවත් කවදාවත් බෑ. ඒ තරම් මහා පුදුම මහා පුදුම ඥාන ශක්තියක් මේ ਸਰවඥතා ඥානය කියලා කියන්නේ. එහෙනම් බුදුන් සරණ යනවා කියනකොට මේ එකක්වත් සැක නැතුව එකක්වත් සැක නැතුව පාර ගන්න ඕනේ. එතකොට දහම් සරණ යනවා කියනකොට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයනේ ධර්මය කියලා කියන්නේ. වෙන කිසි කෙනෙකුගේ අවබෝධයට නෙමෙයි ධර්මය කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම අවබෝධයටයි. ධර්ම රත්නය කියලා කිව්වේ අවබෝධයට. එහෙමනම් මේ සඳහන් කරන කරුණ පවා අපි දැන් මේ ආනාපාන සතියේ තියෙන ශාන්ත ප්‍රනීත බව ගැන සඳහන් කළා. මේක දිනු කරන කෙනාගේ අකුසල් දුරු වෙන හැටි සාකච්ඡා කළා. නොදැන වැඩෙමින් තියෙන අකුසල් පවා දුරු කරලා පුළුස්සලා දාන්න පුළුවන් තරම් ශක්තිය තියෙන බව අපි සාකච්ඡා කළා. මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නේ අන්තර්ගත දේවල්. එහෙනම් අපිට සැක නැහැ. මේ භාවනා ක්‍රමයට අවතීර්ණ වුණොත් සංසාරේ අපේ සුව සුවපත් භාවයට හරවනවාමයි කියන පූර්ණ විශ්වාසයයි ශ්‍රද්ධාවයි පෙරදරි කරගෙන භාවනාවට වාඩි වෙච්චාම අපිට බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් මේක මුදුන්පත් කරගන්න මහ ලොකු ශක්තියක් මහ ලොකු ශක්තියක් ලැබෙනවා ඒ ධර්ම රතනය පිළිබඳව තියෙන ශ්‍රද්ධාවයි ආර්ය මහා සංඝ රත්නය එතකොට ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව ආර්ය සංඝ කියන්නේ කවුද කියලා හඳුනන්න ඕනේ කාටද මේ ආර්ය මහා සංඝයා කියලා කියන්නේ මොන තරම්නම් මොන තරම් බලවත්ද උන්වහන්සේලා කොයිතරම් ශක්ති සම්පන්නද උන්වහන්සේලා සීලෙන් පිරීලා තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා පිරිවරා ගත්ත කියලා සඳහන් කරනවා. ඉතින් 80 මහා ශ්‍රාවකයෝ කියලා කියන්නේ ශාසනයේ ඉන්න ප්‍රබලයෝමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ශරීරත් මුගලන් දෙනම වහන්සේ ඊළඟට 84 මහා තෙරවරු ඊළඟට 80 මහා ශ්‍රාවකයෝ සහිතව තමයි මේ 500ක් පෙරටු කරගන්නේ. මේ 500ක් පෙරටු කරගත්තාම සඳහන් කරන මේ කාරණාව පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේ ඇතුළුව මේ මහා ශ්‍රාවකයෝ 500 දැක්කහම මේ මේ ලෝකේ තියෙන මේ පව් කියන ධර්මතාවයන් ඒ ඊර්ෂ්‍යාව, ලෝභය, ද්වේෂය, රාගය, මෝහය ආදී මේ සියලුම මේ පව් කියන ධර්මතාවයන් මේ පිරිස දැක්කහම ඉබේම වේලෙනවා කියලා. අපි දැක්කහම පව් පිපෙනවා. මොකද අපි යම් සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් ආවම අපේ සිතේ ඒක පළපදියම් වෙලා ඒක දියුණු වෙනවමයි. දේශසිතක් ආවම ඒක එන්න එන්න වර්ධනය වෙනවමයි අපේ හිතේ පලි ගන්නකම වැඩෙනවා. මෝහයක් ආපුවාම මිත්‍යා දෘෂ්ටියක් ආපුවාම අපි ඒක එහෙමම වැළඳ ගන්නව නෑ ඒක නෙමෙයි හරි මේක කියලා. එතකොට අපි දිහා බලාගෙන හැම වෙලාවෙම පව් hina වෙනවා. මේ මේ ඇඟට පැන්නාම මට දියුණු වෙන්න පුළුවන්. නමුත් අර ඇඟවල වලට පයින්න පුළුවන් ද පව් වලට ගිහිල්ලා. ඒ ඇඟවල වලට ගිහිල්ලා පයින්න බෑ. කිට් වෙනකොට මහා ගිනි කදම්බ වලට කිට් වෙනවා වගේ ගිනි ජාලාවන්ට කිට් වෙනවා වගේ පිච්චිලා වේලිලා යනවා පව් කියලා සඳහන් කරනවා. ඉතින් මේ ශාසනයේ මහා සංඝයා මහා සංඝයා එහෙමයි කියලා අපිට ඒක දැනගි තේරුම් ගන්න පුළුවන්. හත් අවුරුදු වයසේ සාමණේර ස්වාමින් වහන්සේට පවා තිබිච්ච ශක්තිය. හත් අවුරුදු වයසේ සාමණේර ස්වාමින් වහන්සේලා. සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ලංකාවට වැඩපු සුමන සාමණේරයන් වහන්සේ. මොනතරම් බලවත්ද? අපේ රටේ ධාතුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් වැඩමවන්න මූලික මුල්ම අවස්ථාවේ උන්වහන්සේලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ මතක් කළේ. අපර ගිහිල්ලා ඔබේ 100ගෙන් ඔබේ 100 ගාව වැඩ ඉන්නා ධාතුන් වහන්සේලා ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව සහිතව ඊළඟට වැඩම කරන්න තවතිසා භවනට වැඩම කළ සක්‍ර දේවේන්ද්‍රයන්ට කියන්නේ උන්වහන්සේ ගාව වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා උන්වහන්සේට දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න කියන්නේ අකු ධාතුන් වහන්සේ උන්වහන්සේගෙන් ඉල්ලගන්න ඉල්ලගෙන එන්න මේ ලංකාදීපේ ප්‍රතිෂ්ඨාපනය කරන්න වඩා හිඳවන්න ඉල්ලගෙන ඉන්න. මේ කාටද මේ කියන්නේ? හත් අවුරුදු වයසේ දරුවෙකුට සක්‍ර භවනට ගිහිල්ලා මේ දේවල් අරගෙන ඉන්න කියලා. එතකොට මනුෂ්‍ය කයෙන් අපි හත් අවුරුදු වයසේ අපේ දරුවෙක් දිහා බලහම මේ ඒ වගේම තමයි. නමුත් කරන්න පුළුවන් වෙච්ච දේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයේ ඒත් සාමණේරයන් වහන්සේ බඩේ අමාරුව හැදිලා ඉන්න වෙලාවේ ස්වාමීනි අසනීපෙන් ඉන්නා වගේ පේනවා. ඒ වෙලාවේ සඳහන් කළා ඔව්. බඩේ අමාරුවක්. ස්වාමීනි වෙනදත් හැදෙනවද? වෙනදත් හැදෙනවා. ඔබ වහන්සේ එදා පාවිච්චි කරන බෙහෙත් මොනවද කියලා කිව්වොත් මට පුළුවන් ගිහිල්ලා බෙහෙත් අරන් එන්න. මහාන මේකට අනෝතප්ත විලෙන් පැන් ස්වල්පයක් පානය කළොත් සනීපයි. ඒ වෙලාවෙම කෙන්ඩිය ගත්තා. ස්වාමීනි මං අරන් එන්න. අහසට පැන නැග්ගා. එතකොට සඳහන් කළා හැබැයි විලගාවේ ඉන්නවා මා විශාල නාගරාජයෙක්. නාගරාජයා මං හොඳට අඳුරනවා. නාගයාට කියන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පෙන් ටිකක් ගේන්න කිව්වා කියලා. නමුත් කියන්න හම්බුන්නේ නැහැ උන්වහන්සේ අහසින් වඩිනකොට නාගයා උයගා පොකුණ ගාවමයි හිටියේ. විලගාවමයි. නාග කන්‍යාවොත් පිරිවරාගෙන ඒගොල්ලෝ විනෝද වෙන උත්සවයක්. ඉතින් මහා මාන්නක්කාරයි. මේ චූටි හාමුදුරුව අහසින් වඩිනකොට කයෙන් චූටි. හාමුදුරුව අහසින් වඩනකොට මේ ශ්‍රමණයන්ගේ පාදවල තියෙන දූවිලි වලින් මගේ හිස අපවිත්‍ර වෙනවා. එමෙ හිතිලා දැනගත්ත කෙන්ඩි අතේ තියෙනකොට එන්නේ පැන් ගණ්ඩයි. දෙන්නංගෝ පැන් ටිකක් කියලා හිතලා තමයි සම්පූර්ණ පෙනගොබයක් මවලා වැහුවානෝ තප්ත විලේ. 이르දි තියෙන නාගයෝ මේ අය. ඊට පස්සේ ගිහිල්ලා කීවා පැන් ටිකක් ගෙනියන්න ආවි කියලා. දෙන්නේ නැහැ පුළුවන් නම් ගන්න කියනවා. පුළුවන් නම් ගන්න. එක පාරක් කිල්ලුවා, දෙපාරක් කිල්ලුවා, තුන් පාරක් කිල්ලුවා. පාර තුනීම කිව්වේ පුළුවන් නම් ගන්න කියලා. බෑ කිව්වේ නෑ. පුළුවන් නම් ගන්න. ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කෙරුවේ එහෙමනම් මම පෙන් ගන්නවමයි. සඳහන් කරන මේ ඇහි පිල්ලම් ගන්න නිමේෂයෙන් සියලුම දිව්‍ය ලෝකවලට සහ බ්‍රහ්ම ලෝකවලට වැඩිය කියලා. වැඩලා සියලුම දෙවියන්ට බ්‍රහ්මයන්ට සඳහන් කරනවා අනුතප්ත විලගාව පුංචි පුංචි යුද්ධයක් තියෙනවා බලන්න ඉන්න කියලා. පුංචි වුණාට රහතන් වහන්සේනේ කතා කළොත් කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට නැවිත් ඉන්න නැවිත් ඉන්න බෑ. විශාල බ්‍රහ්මගණයා දේවගණයා අනුත්ත් විලවටේට රැස් වුණා. ඊට පස්සේ නාගයා තාමත් විල වහගෙන ස්වාමීන් වහන්සේ විශාල බ්‍රහ්ම කයක්ම වගත්තා. අති විශාලයි බ්‍රහ්ම රාජ්‍යය. සඳහන් කරනවා මගදේවාගේ ගම් මගදේවාගේ ගමක් කියලා කියහම අපේ දිස්ත්‍රික්කයකින් භාගයකටත් වඩා ලොකුයි. මගදේවාගේ ගම් 3-4ක් යට වෙනවා කියලා සඳහන් කරනවා බ්‍රහ්ම රාජ්‍යයේ තමන්ගේ සැබෑ ස්වરૂපයෙන් මේ බිමට බැහැගත්තු. මහ පොළොවට බැස්සොත් මගදේවාගේ ගම් 3-4ක් යට වෙනවලු. තරම්ම විශාලයි. ඉතින් එතකොට බ්‍රහ්ම කයක් මැව්වා කියලා කියන්නේ ඒ තරම් විශාල ඇඟක් මවන්නේ. ඉතින් එහෙම ඇඟක් මවාගෙන මේ නාගයාගේ පෙනේ උඩ එහාට මෙහාට සක්මන් කරනවා. ඉතින් මෙයාට දරන්න පුළුවන්ද මේ බර? ඉතින් ඒ නිසා ටික ටික ටික ටික වෙහෙසටපත් වෙන්නපත් වෙන්න පෙනේ ඇකිලෙන්න පටන් ගත්තා. පෙනේ ඇකිලෙනකොට අර වතුර පාරවල් මේ නාඹ තල් කඳන් හා සමානයි කියලා සඳහන් කරන්නේ. විශාල තල් කඳන් වගේ අහසට විදින්න ගත්තා අර පෙනේ ඇකිලෙන තැන්වලින්. එතනින් කෙන්ඩිය හැමම අහසින්ම පුරවගෙන පුරවගෙන උන්වහන්සේ අහසින්ම වැඩිය ගුරු ස්වාමීන් වහන්සේ ගාවට. හැබැයි නාගයත් එසේ මෙසේ බලවත් නෙමෙයි. පිටිපස්සෙන් එලෙව්වා. පැංකෙන්ඩිය ගෙනහිල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පිළිගන්නනකොට නාගයත් එතන. ස්වාමීන් වළඳන්න එපා කැප නැහැ කිව්වා. ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීන් වළඳන්න කැපයි කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. උන්වහන්සේ පැන් වැළඳුවා දැන් එතනත් ලැජ්ජාවටපත් වුණා. අතන දෙවියෝ ඉස්සරහත් ලැජ්ජාවටපත් වුණා. මෙතන දැන් ස්වාමීන් වහන්සේ ගාවත් ආපහු ලැජ්ජාවටපත් වුණා. කේන්තිය ඉවස ගන්න බැරි නිසා කිව්වා ස්වාමීනි මීට පස්සේ විතරක් මේ සාමණේරයා නෝතප්ත විලපැත්තේ වන්න එපා මරණොමයි කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි අනුරුද්ධ මහ රහතන් වහන්සේ සඳහන් කරන්නේ නාගරාජය මේ සාමණේරයා මලන්න නැතියා මේ සාමණේරයාගේ රෝම කූපයකටවත් හානියක් කරන්න ඔබට ශක්තිය ඔබට ශක්තිය නැහැ කියලා. හත් අවුරුදු වයසේ. ඉතින් එතකොට මේ ශාසනයේ ආර්ය මහා සංඝ කියලා කියහම මොන තරම් මොන තරම් බලවත්ද මොන තරම් ශක්තිමත්ද අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කළා බුදුරජාණන් වහන්සේ ගාවට වඩින්නේ නැහැ අවසර ගන්න. ඇයි? ලක්ෂ ගණන් දාස් ගණන් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නකොට මේ වාගේ භාග්‍යතුන් වහන්සේ දා ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙනයි වැඩ ඉන්නේ. දැන් මේ මේ අතරින් කවුරු හරි ඇවිදගෙන ඉස්සරහට આવොත් මේ ඉන්න හැමෝම බලනවා මේ මිනිස්සයා දිහා. එහෙනම් අර පිරිස අතරින් අර වගේ මහල්ලෙක් කොන්ද කුදු වෙලා, හැම රැලි වැටිලා, දත් හැලිලා මේ මහල්ලෙක් බොහොම අමාරුවෙන් භාග්‍යතුන් වහන්සේ දිහාට ඇවිදගෙන යනකොට මේ හැමෝම බලනවා කවුද මේ නාකි මිනිස්සයා? කවුද මේ නාකි හාමුදුරුවෝ? මේ ධර්මදේශනාව මැද්දෙන් ඇවිදගෙන යන්නේ. එහෙම බැලුවොත් එහෙම එහෙම හිතවිල්ලක් ඇති වුණොත් එහෙම ඒ කවුද මේ වයසක හාමුදුරුවෝ කවුද මේ නාකි මිනිසයා කියලා බැලුවොත් හිතිලා එහෙම හිතිච්ච හිතිච්ච කෙනාට අවීචිය දොර ඇරෙනවා කියලා සඳහන් කරනවා. එතකොට සිතුවිලි මාත්‍රයෙන් එතෙන්ට වටහන්න තරම් උන්වහන්සේ ගාව තිබිච්ච සීල ගුණය මොන තරම්ද කියලා කාටද විස්තර කරන්න පුළුවන්. අර දේශනා කරපු 9 කෝටි 50 ලක්ෂ ගාණක් ශික්ෂා පද රහතන් වහන්සේ නමකටවත් රකින්න බෑ කියලා පැහැදිලි කළා. නමුත් ඒ වගේනොත් අල්ප ස්වල්ප දේවල් වලින් උන්වහන්සේලා ඇවැත් වෙන්නේ නැති ඒව ඇවැත්වත් නෙමෙයි. ඒව හිතන්නවත් දේවල් නෙමෙයි. මෙතරම්ම ශික්ෂාපද ආරක්ෂා කරන මේ ස්වාමීන් වහන්සේලා මහ පොළොව උන්වහන්සේලා දරාගෙන ඉන්නේ බොහොම අමාරුයි. ඒ නිසායි එන්නෙම නෑ එන්නෙම නෑ මිනිස්සුන්ට එහෙම හිතෙයි කියලා. නමුත් ඉතින් පිරිනුවම් පාන්න බෑ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලන්නේ නැතුව. හිතෙන්නේ නැහැ එහෙම. ඒ නිසා පිරිස කෙරවලට ඇවිල්ලා හැමෝම වාග්යතුන් වහන්සේ දිහා බලාගෙන කෙරවලට ඇවිල්ලා කතා කරලා කියනවා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි කියලා. එතකොට ඔය අවුරුදු 25 30 40 50 60 හිටපු අය අහලා නම් තියෙනවා මේ ශාසනයේ ඉස්සරලාම රහත් උනේ කොණ්ඩඤ්ඤ නම් ස්වාමින්වහන්සේ නමක්. නමුත් ජීවිතේ කවදාවත් දැකලා දැකලා නැහැ. අනේ මේ මහාවීරයන්න් වහන්සේ ඇවිල්ලාද කියලා හැමෝම හැරිලා බලන්නේ දෝත දෝත එකතු කරලා නල්ලුඩු තියාගෙන. සඳහන් කරනවා එහෙම බලපු බලපු කෙනා සතුටින් ඒ සියලු දෙනා වෙනුවෙන් දෙව්ලොව දොරවල් ඇරිනවා කියලා. වැරදියට බැලුවොත් අපාය දොරවල් ඇරෙනවා සතුටින් ශ්‍රද්ධාවෙන් බැලුවොත් දෙව්ලොව දොරවල් ඇරෙනවා. එහෙනම් මේ ශාසනයේ මහා සංඝයා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ධර්ම රත්නේ ස්වාක්කාතයි ආර්ය මහා සංඝයා සුපටිපන්නයි මෙන්න මේ කාරණා තුන හරියට බාර ගන්න පුළුවන් වෙච්ච පුජ්‍යලයා තමයි තිසරණෙහි තිසරණෙහි පිහිටියා කියලා කියන්නේ එහෙනම් මෙතන ඒ කාරණාවයි පැහැදිලි කරන්නේ ඉද කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂුව මොන ශාසනයේද නිවැරදිවම තිසරණ සරණ ගියපු පුජ්‍යලයා පිළිබඳවයි මේ මේ සඳහන් කරන්නේ එහෙනම් මේ ශාසනයේ ඉද භික්කවේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු පුද්ගලයා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හැම විටම මේ ඉද කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉද ශාසනය කියන වචනේ මේ ශාසනය කියන එක අවධාරණය කර කර දේශනා කරලා තියෙනවා. මොකද වෙන කෙනෙක් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. මේ ශාසනය අය ගැනයි මේ සඳහන් කරන්නේ. වෙන පරිබාහිර මිත්‍යා දෘෂ්ටියක ආගමක ඉඳලා නමුත් සංසාරයෙන් එතර යන්න නම් මේ ශාසනයට එන්න ඕනේ. එහෙනම් මේ ඉද කියන වචනයෙන් හැම වෙලාවෙම මෙහි මෙහි මේ ශාසනය කියන අර්ථය අර්ථය ගම්මි කරලා තිනවා. මොකද මේ ශාසනයෙන් පිට මේ ශාසනයෙන් පිට රහතන් වහන්සේලා නැහැ. ඉන්නවනම් මේ ශාසනය ඇතුලේ විතරයි කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. මේ ශාසනයට පිටින් රහතන් වහන්සේලා උපදින්නෙම නැහැ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් තේරවාදී බුදුදහම නැති කිසිම රටක කිසිම රටක මාර්ගඵලලාභින් බිහි වෙන්නේ බිහි වෙන්නේ නැහැ. බුදුදහම තියෙන රටවල් ඕන තරම් තියෙනවා. නමුත් තේරවාදී බුදුදහම නැති කිසිම රටක මාර්ගඵලලාභින් ලහසෙලා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉද ශබ්දයෙන් ਸਰවාකාරයෙන්ම ආනාපාන සති සමාධිය උපදින්නා වූ පුද්ගලයාගේ සම්නිශ්‍රය භූත ශාසන පරිදීපතෝ සම්නිශ්‍රය භූත ශාසන පරිදීපතෝ ඔහුට නිශ්‍රය සහිත ශාසනය හැම පැත්තෙම උද්දීපනය උද්දීපනය කරලා පෙන්වනවා. නිශ්‍රය සහිත ශාසනය. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ වූ සම්මා සම්බුද්ධ ශාසනය හැම වෙලාවෙම උද්දීපනය කරනවා. හිත තුල ශ්‍රද්ධාව වර්ධනය කරව කරව ශාසන මාමකත්වයේ ඇති කරව කරව භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ශක්තිය වඩ වඩා උද්දීපනය කරනවා කියලා සඳහන් කරනවා කාටද මේ ආනාපාන සති සමාධිය උපදවන්නා වූ පුද්ගලයාට. එහෙනම් මේ භාවනාවෙන් නිවැරදිවම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා සංසාරයෙන් එතර යන මඟ මනාව ගොඩනගන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන අති සුවිශේෂී වූ ශ්‍රේෂ්ඨතම වූ භාවනා ක්‍රමය සියලු කර්මස්ථානයන්ගේ ප්‍රධාන தത്വයටපත් වූ ප්‍රධාන වූ භාවනා ක්‍රමයේ කර්මස්ථානය මේකයි කියලා අපි මීට කලින් කලින් පැහැදිලි කළා කර්මස්ථාන 40 ගණනින් ප්‍රධානත්වයේ ගන්නේ මේකයි කියලා අපි සඳහන් කළා. එනම් මෙතරම්ම හැකියාවල් අපිව නිවනට යොමු කරනවා වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ සරණ ගිය වුන් බවට පත් කරවන්න පවා ඒ ශක්තිය උද්දීපනය කරවලා දෙන්නේ මේ භාවනාවට හැකියාවක් තියෙනවා. නිවැරදිව තථාගත වචනේ පිළිගත් පුජ්‍යලයාට විතරයි ඒ කාරණාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා අඤ්ඤ ශාසනස්ස තථා භව පටිසේදනෝච අඤ්ඤ ශාසනස්ස තථා භව පටිසේදනෝච වෙන ශාසනයක මේ தത്വයටපත් වෙන්න බැහැ කියන කාරණාව එතනින්ම පැහැදිලි කරලා පෙන්නනවා නැවත ඉද කියලා කියන වචනයෙන් ඒ කාරණාවමයි පැහැදිලි වෙන්නේ මේ අකුරු දෙකෙන් පැහැදිලි කරන ප්‍රමාණය මෙච්චරයි කියලා සීමාවක් කරන්න බැරි තරම් මේ ඉද කියන වචනේ තේරුම් කරන්න විස්තර කරන්න පුළුවන්. ඉතින් ත්‍රිපිටකයේ තියෙන මේ වාගේ වචන. තාම කෙටි කරපු වචන. එතකොට මේ ඉද කියන වචනේ පිළිබඳව අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික මේ කාරණා ටික එතකොට අපිට ත්‍රිපිටකයෙන් හම්බෙන්නේ නැහැ. එතන තියෙන ඉද සාසනය. එතකොට කොහෙන්ද මේක විස්තර කෙරුවේ? මේ සියලුම විස්තර තියෙන්නේ අටුවා ග්‍රන්ථවල. එහෙමනම් කෙනෙක් කිසිම වග විභාගයක් නැතුව මේ අටුවාව ප්‍රතික්ෂේප කරනවා නම් Tamanට හිතෙන හැටියට මේ තරම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට විස්තර වෙන්නේ කොහෙන්ද? අපි අවබෝධ කරන්නේ කොහොමද? අපි තේරුම් ගන්නේ කොහොමද? ඉද ශාසනය කියලා කිව්වට අපිට කොහොම වැටහෙන්නේද? එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ විස්තරාර්ථ දේශනාව නැත්තම් ප්‍රකීර්ණක දේශනාව හැටියට මේ අට කතාව සඳහන් කරලා තියෙන්නේ ඒ හින්දා. ඒ නිසා ඒ ප්‍රතික්ෂේප කරනවා නම් අපිට හිතෙන හිතෙන හැටියට ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් කවදාවත් අපිට ධර්ම රත්නේ සරණ යන්න යන්න පුළුවන් කමක් නැහැ. ඉදේව භික්කවේ සමනෝ මහණෙනි පළමු සෝතාපන්නයත් සෝතාපන්නයන් වහන්සේ වැඩ ඉන්නෙත් මේ ශාසනයමයි. ඉදේව භික්කවේ සමනෝ පළමු සෝතාපන්නයන් වහන්සේ වැඩ ඉන්නෙත් මේ ශාසනයමයි කියලා සඳහන් කරනවා. අනිත් එක මේ ශාසනය විතරයි වැඩේ ඉන්නේ. මේ ශාසනයමයි මේ ශාසනය විතරයි. පළමු සෝතාපන්නයන් වහන්සේ. එහෙනම් පළමු රහතන් වහන්සේ උපදින්නේත් මේ ශාසනයේ මේ ශාසනයේ විතරමයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ සුභද්‍ර ප්‍රතිභාජිකයා අමතලා බුදුරජාණන් වහන්සේම මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. සුභද්‍ර කියන පරිභාජිකයාට. ඉදේව සුභද්‍ර සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉදේව සුබද්‍ර සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ මේ ශාසනයේ සකදාගාමි අනාගාමි අරිහත් කියන හතර දෙනාම ඉන්නේ මේ ශාසනයේ විතරයි සුබද්‍ර මේ ශාසනය තමයි පළවෙනි ශ්‍රමයත් දෙවෙනි ශ්‍රමණයත් තුන්වෙනි ශ්‍රමණයත් පහළ වෙන්නේ මේ ශාසනය විතරයි මේ ශාස්ත්‍රයෙන් පිටනම් ඒක වෙන්නෙම ඒක වෙන්නෙම නෑ. එනම් පින්නතුනි මේ බුද්ධ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් වචන කීපයක් ඉගෙන ගත්තා කියලාවත් ධර්මය ඉගෙන ගත්තා වෙන්නේ වෙන්නේ නෑ. වචන කීපයක් ඉගෙන ගත්තා කියලා ඒක වෙන්නේ නෑ. එහෙමනම් ඒක දැනගන්න මේ ධර්ම රත්නය මනාව ශ්‍රද්ධාවෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. වචන කීපයකින් ඒක කරන්න පුළුවන් නම් ටිකක් ඉගෙනගෙන ඒක කරන්න පුළුවන් නම් මේ ශාසනයේ සංසාරේ මෙච්චර ඈත අපි යන්නේ මෙච්චර ඈත යන්නේ නැහැ. ඒක වචන ටිකක් ඉගෙනගෙන බැරි බව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මාගන්ධී සූත්‍රයේ පැහැදිලි කරන වෙලාවේ මාගන්ධී කියන මිත්‍යා දෘෂ්ටික බමුණට බුදුරජාණන් වහන්සේ කරුණු පංචකාමයේ පිළිබඳව පැහැදිලි කරගෙන කරගෙන ඇවිල්ලා අන්තිමට බ්‍රාහ්මණයට දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ටං ගිකෝච මග්ගාණං කේමං අමතගාමිනං මේ ගාථාවේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං මේ පද දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවත් සමගම මාගන්ධිය කියන බ්‍රාහමණය කෑ ගහලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ආශ්චර්යයි ආශ්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේ මමයි මේ පද දෙකෙන් සමානයි. ඔබ වහන්සේ මමයි මෙතනදී සමානයි. කොතනදද කියලා ඇහුවා. ඔය සඳහන් කරපු මුල් පද දෙක අපේ සූත්‍රවල තියෙනවා. මොන පද දෙකද? ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. මේගොල්ලන්ගේ සූත්‍රවල තියෙනවලු මේ පද දෙක. එතකොට ඊතුරු පද දෙක ඒක නෑ. ඒකත් නෑ තේරුම දන්නේ නැහැ හරියට. ඒ වෙලාවේ තමයි පැහැදිලි කරන්නේ මාගන්ධිය මේ අන්නේ තීර්ථක මහන බමුණෝ හරියට මේ ಜಾති අන්ධයෝ වගේ. උපතින්ම අන්ධ වෙච්ච මිනිස්සු වගේ. උපතින්ම අන්ධ වෙච්ච අයට නිල් කහ රතු රූප මොකවත් පේන්නේ නැහැ. ඉරහඳ තාරකා මොකවත් දැකලා දැකලා නැහැ. මේ මිනිස්සුත් ඒ වගේ. මේ පෙර බුදුරජාණන් වහන්සේලා මෙවුවා දේශනා කරලා තියෙනවනේ. පෙර බුදුරජාණන් වහන්සේලා මෙව්වා දේශනා කරලා තියෙන නිසා පෙර බුද්ධ දේශනාවෙන් ටික ටික හොරකම් කරගෙන. ටික ටික හොරකම් කරගෙන තමයි මේ aran තියෙන්නේ. හැබැයි සම්පූර්ණත් නෑ බුද්ධ වචනේ තේරුම දන්නේ නෑ. මේ කරුණු ඔය වේද සාහිත්‍යයේ එහෙම සඳහන් කරනවා. මොකද වේද සාහිත්‍යය ලියන්නේ බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා උපදින අය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න අවුරුදු 1000කට විතර කලින් බ්‍රහ්ම ලෝකෙන් චුත වෙන බ්‍රහ්ම රාජෝ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිලා මේ ත්‍රිවේදය ලියනවා. ලියන්නෙම මේ වේද සාහිත්‍යයේ අනිවාර්ය පරිච්ඡේදයක් තියෙනවා බුද්ධ කියලා. දැන් අපි විභාගය කරන්න ගියහම සමහර වෙලාවට අනිවාර්ය විෂයන් තියෙනවා. සාමාන්‍ය පෙළ කරන කාලේට එහෙමනම් සිංහල භාෂාව එහෙම අනිවාර්ය විෂයක් වෙනවා. ඉතින් ඒ වගේ මේ වේද සාහිත්‍ය හදාරන අයටත් මේ ත්‍රිවේදයේ එක පරිච්ඡේදයක් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒ මොන පරිච්ඡේදයේද? බුද්ධ කියන පරිච්ඡේදය. එතකොට මේ බ්‍රහ්ම රාජයේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන අය. තාමත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය. මෙන්න මේ බ්‍රහ්ම රාජයේ ත්‍රිවේදයේ ලියන නිසා මේකට බුද්ධ කියන පරිච්ඡේදයේ කටිය දෙනවා. විශාල පරිච්ඡේදයක්. අවුරුදු 12ක් ප්‍රගුණ කරන්න ඕනේ ත්‍රිවේදයේ. ත්‍රිවේද පාරප්‍රාප්තයි කියන අවුරුදු 12ක් ඉගෙන ගත්තට පස්සේ. ඉතින් මේ පරිච්ඡේදයේ අන්තර්ගතයි සම්මා සම්බුද්ධ කියන්නේ කවුද? මේගොල්ලෝ අනිවාර්ය නිසා මේ පරිච්ඡේදය ඉගෙන ගන්නවා. නමුත් මේක සුරංගනා කතාවක් වගේ. ඇයි මේ මේ සඳහන් කරන මේ විදිහේ කෙනෙක් ලෝකේ කවදාවත් පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. මෙච්චර ඥාන ශක්තියක් තියෙන, නේතරං රූප సౌందර්යයක් තියෙන, මේ වාගේ ශරීර බලයක් තියෙන, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන, මේ වාගේ කෙනෙක් කවදාවත් ලෝකේ පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. මේ මේගොල්ලෝ ඉගෙන ගත්ත කාලේ ඒගොල්ලන්ගේ මතය. නමුත් මේ පරිච්ඡේදය ප්‍රගුණ කරන්න ඕනේ. අන්න ඒකනේ සමහර ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණෝ බුදුන් පහළ වෙලා කිනුකට ඇවිල්ලා බැලුවනේ හැංගිලා ඉඳලා සමහර අය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම තියෙනවද කියලා බැලුවා. සමහර අය උන්වහන්සේගේ ඒ දේහ ලක්ෂණ බැලුවා, උන්වහන්සේගේ ශරීර ශක්තියින් හොයන්න උත්සාහ කළා. මේ බොහෝ දේවල් බැලුවා, ඉර්ධි ශක්තියින් බලන්න උත්සාහ කළා. එහෙම කලේ පරිච්ඡේදයේ ඉගෙනගෙන තියෙනවා හොඳට. එහෙනම් බුද්ධ පහළ වුණා නම් මෙහෙම වෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ පෙර දහමේ තියෙන හින්දා මේගොල්ලෝ මේ බුද්ධ වචනේ හොරකම් කරලා අරගෙන හැබැයි සම්පූර්ණත් නැහැ. තේරුම දන්නෙත් නැහැ. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා ගාථාව සම්පූර්ණ කරවලා කරුණු දක්වහම මේ මිත්‍යා දෘෂ්ටික බමුණ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ස්වාමීනි මාව පැවිදි කරවන්න මාව පැවිදි කරවන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකයා බවට පත් කරගන්න කියලා ඉල්ලීමක් කරනවා සියලු මිත්‍යා දෘෂ්ටි අතහැරලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ ධර්මයේ නාමයෙන් වචන ටිකක් ඉගෙනගෙන තිබුණා කියලා ඒක ධර්ම රතනය ඒක ධර්ම රතනය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්තව නූගත වුණත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රතනය නම් ඒක මට සත්‍යයි. ඒක මට ශ්‍රේෂ්ඨයි. ඒක ඒකාන්තයි ධර්ම රතනයමයි කියලා පිළිගන්න ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් ඉගෙන ගත්තාම වෙන්නේ එතෙන්ට ඊට පස්සේ මගේ ධර්මයේ එකතු වෙන්න එකතු වෙන්න පටන් ගන්නවා. අර කියමනක් තියෙනවානේ මොකවත්ම නොදන්න කෙනත් හොඳයි. හොඳටම ඉගෙන ගත්ත කෙනත් හොඳයි. බාගෙට ඉගෙන ගත්ත කෙනා හොඳ නෑ කියලා. එතකොට Tamanටත් අනුන්ටත් මහත් වූ අයහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ධර්ම ගෞරවයෙන් හරියට ප්‍රගුණ කරමින් ශ්‍රද්ධාවෙන් පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ තිස ධර්ම රතනේ සරණ යන්න කියන කරුණු මෙතන මෙතන අවධාරණය කරනවා ආපහු ආපහු ඒ නිසායි සඳහන් කරන්නේ බුද්ධ ශාසනය මේ ටිකක් ඉගෙන ගත්තා කියලා ඒක බුද්ධ ශාසනය වෙන්නේ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සමහර වෙලාවට ධර්ම රතනයේට භාග්‍යතුන් වහන්සේට අපි කතා කරන්නවත් කතා කරන්නවත් නොදන්න පුද්ගලයෝ තමයි වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ. සමහර පිරිස් ඇතැම් අය සිද්ධාර්ථ කියන වචනය බය නැතුව පාවිච්චි කරනවා. ඒ කියන්නේ නම මොකක්ද කියලා ඇහුවොත් අපි කියනවා ගිහි කාලේ නම සිද්ධාර්ථ කියලා. එහෙම නෙමෙයි. සමහර අය සඳහන් කරනවා මේ සිද්ධාර්ථත් මෙහෙමයි. සිද්ධාර්ථත් මෙහෙමයි. සිද්ධාර්ථත් ඒ කාලේ ওই වගේ දේවල් කෙරුවා. සිද්ධාර්ථටත් ওই ගිහි ජීවිතේ තිබුණා. ඉතින් මේ සිද්ධාර්ථ සිද්ධාර්ථ කියන වචනේ පාවිච්චි වෙනවා මේ සිහි නැහැ. මොකද්ද මේ කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ කියලා සිහි නැහැ. කාටද එතකොට මේ සිද්ධාර්ථ කිය කියන්නේ? මේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් දෙනෙක් දැකපු බ්‍රහ්ම රාජයෝ රහතන් වහන්සේලා. ඇවිල්ලා දන ගහපු කෙනෙක් ගෙනම මේ කියන්නේ. තාම රහත් වෙලා නැති, කෙලෙස් ප්‍රහීණය කරලා නැති මුන් වහන්සේ ළඟ බුදවරු 7 දෙනෙක් දැකපු බ්‍රහ්මරාජයෝ ටිකක් නෙමෙයි ශ්‍රීනාස්ත්‍රමයන් වහන්සේලා. ඇවිල්ලා දන ගහනවා. එතකොට කෙලෙස් සහිතයි. නමුත් කෙලෙස් රහිත අයකින් වැඳුම් ලබනවා. එතකොට කොහොමද අපි තීරණය කරන්නේ කවුද මේ කියලා? මොන හේතුවකින්ද සිද්ධාර්ථ කියන්නේ එහෙම වුණොත් අපිට දිව නැමෙන්නේ. එහෙම දිව නැමෙන්නේ නැහැ. උන්වහන්සේ ගැන හරියට හරියට දන්නවනම්. තමන්ගේ තාත්තා තමන්ගේ තාත්තා බොහොම පුංචි දවසේ දන ගහලා වැන්දා. පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අසිත කාල දේවල තාපසතුමා දන ගහලා වැන්දා. අම්මගේ කුසෙන් බිහි වෙලා ශාක්‍ය රජදරුවන් අතින් බිමට බැහැලා මල් මත හිටගෙන සතර දිශාව බැලුවේ මට වඩා ලොකු අය මේ ලෝකේ තව ඉන්නවද කියලා මට වඩා උසස් අය. සිව් දිසාවෙන් ഘോഷා කර කර කීවේ ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය තබා ඔබ වහන්සේට සමානෙක්වත් නැහැ. එහෙම කී කියත් බ්‍රහ්මරාජු ඇවිල්ලා වඳිනවා. ඉතින් එහෙම කෙනෙකුට අපි සිද්ධාර්ථත් අර එහෙම කළා මෙහෙම කළා කිය ගියා කියන්න ගියම අපි යටත් පිරිසෙන් ධර්ම රතනේ බුද්ධ ගෞරවය තබා කතා කරන්නවත් කතා කරන්නවත් දන්නේ නැහැ කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. ඉතින් එහෙම වුණහම කොහේ සරණ කොහේ සරණ යන්නද මේ ඉද කියන වචනේ ඉද කියන වචනේ අපේ ජීවිත මොනතරම් නිර්මල කරනවද මේ වචනේ අපේ ජීවිත කොයිතරම් පිරිසිදු කරනවද භාග්‍යතුන් වහන්සේගේ මේ එක වචනය සංසාරේ අඳුරු වෙවි වැරදෙන්න ඉන්න අපි ඒ අඳුරු පටලෙන් ගලවන්න මේ ධර්ම රත්නයේ මේ අකුරු දෙකට තියෙන ශක්තිය අපි නිවන ගාවට ගෙනියන්න මේ අකුරු දෙකට පුළුවන්. ඒකයි කියන්නේ එක බණ පදයක් එක බණ පදයක් වැටහුනොත් නිවන් දකින්න රහත් වෙන්නේ ඇති කියලා. එහෙනම් මේ මේ වචනයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක කොයිතරම් ගැඹුරුද බලවත්ද කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි මේ ධර්ම රත්නය අද අපිට මුණ ගැහෙන්නේ ත්‍රිපිටකයෙන් පිටකේ තමයි මේ ධර්ම රත්නය සඳහන් කරලා තියෙන්නේ. ඒ බුද්ධ ජයන්ති මුද්‍රණය මුද්‍රණය තුල. හැබැයි තියෙන්නේ අර තරම්ම කෙටියි. නැත්නම් පොත් 57කට කැටි වෙන්න කැටි වෙන්න බෑ ඒකට. නමුත් විස්තරාර්ථ දේශනා සහිත අටුවා ග්‍රන්ථ වන තරම් අපේ රටේ අද හොයාගන්න හොයාගන්න තියෙනවා. ඉතින් pāli අටුවාව තමයි ඊටාම විස්තර සහිත ඊටාම රසවත් විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා pāli අටුවාවේ. නමුත් පරිහරණය කරනවා නම් කෙනෙක් යම් ප්‍රමාණයකට පරිහරණය කරන්න දැන් සිංහල අටුවාවකුත් තියෙනවා. ඉතින් ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඕන තරම් පහසුකම් තාම පහසුකම් තියෙනවා. ඒ කටයුතු කරගන්නත් කරගන්නත් පුළුවන්. ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු එහෙම සහ පැහැදිලි කරමින් ඉද බික්කවේ අරඤ්‍යගතෝවා නැත්නම් ඉද බික්කවේ කියන කාරණාව තමයි අපි සඳහන් කළේ මුල් පාඩේ සාකච්ඡා කරන්න ඕන නිසා. ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා කියන කාරණාවයි අපි එහෙම විස්තර කරන්න කතා කළේ. ඊළඟට සඳහන් කරනවා මේ අපිට සමහරලාට මාර්ගඵල ලබන්න බැරි වුණෙත් මාර්ගඵල ලබන්න තාම බැරි වුණෙත් මේ ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධාව ගෞරවය නැති වෙච්ච නිසා. ඊළඟට සඳහන් කරනවා අද කාලේ අද කාලේ ජීවිතේ අපේ තියෙන වරද මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච අපිට තියෙන වරද ඒ වරදත් වෙන මොකක්වත් නෙමෙයි මේකම තමයි. ශ්‍රද්ධාව නැති වෙච්ච එක මේ තිසරණේ හරියට පිළිගන්න බැරි වෙච්ච එක වෙන කිසි වරදක් නෑ. අදත් මාර්ගඵල හිග හිග නෑ. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. මේ ශාසනයේ රහතන් වහන්සේලා නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නෑ. ලෝකේ රහතුන් වහන්සේගෙන් හිස් කියලා දේශනා කරලා නෑ. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ හරියටම තෙරුවන් පිළිගත්ත ධර්ම රත්නේ, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ මනාවම තේරුම් අරගෙන පිළිගත්ත ශ්‍රද්ධාව උපදවාගත්ත ඊට අනුව කටයුතු කරන අය මේ ජීවිතෙම මාර්ගඵල පවා ලබනවා. හිස් නෑ එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවා. අවශ්‍ය ශ්‍රද්ධාවයි. ඉතින් බොහෝ වෙලාවට අපි අවාසනාවන්තද අපේ රට අවාසනාවන්තද දන්නේ බොහෝ වෙලාවට මිත්‍යා දෘෂ්ටිනුත් හරියට හරියට තියෙන බව අපි දකිනවා. ඉතින් ඒක හරියටම විසඳ ගන්න බැරි වෙච්ච නිසා ඒවට පැටලලා අවීචියට යන්න සූදානම් වෙන අයත් හරියට ඉන්නවා. පුදුමාකාර විදිහට ධර්මදර වෙච්ච අය මනාව නිවැරදි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරපු අය මගදී ඒක අතහැරලා මිත්‍යා දෘෂ්ටියට පැටලිච්ච අවස්ථාවලුත් ඕන තරම් දකිනවා. මොකද බැලුව බැලමටම හරි ලස්සනයි නිවැරදි වගේ පේනවා. නමුත් විනිශ්චය කරගන්න බෑ කෝකද හරි කෝකද වැරදි කියලා. ඊළඟට පින්නතින් සඳහන් කරනවා අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතින් මොකද මේ සඳහන් කරන්නේ මේ ආනාපාන සති භාවනාවට අනුරූප වූ සේනාසන තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති භාවනාවට සුදුසු සේනාසන තෝරා ගැනීම පිළිබඳව මේ ශාසනයෙහි දීර්ඝ කාලයක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණු හයෙහි බොහෝ සෙයින් විසිරුණු සිත් ඇති පුද්ගලයන්ට ආනාපාන සති සමාධි අරමුණට නැගගන්න ඊතරම් පහසු නම් නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණුත් එක්ක ගැටිලා ගැටිලා ගැටිලා හිටපු අයට මේ ආනාපාන සති අරමුණට එකපාර බහින්න පහසු පහසු නෑ කියලා සඳහන් කරන්නේ මොකද අර දේවල් වලට හරියට ඇලිලා ඇලිලා ජීවත් වෙච්ච නිසා මේ ලෝකේ පවතින කාරණා දෙකක් එක්කන විශේෂයෙන් එකක් ඇලීම අනික ගැටීම ඇලෙනවයි ගැටෙනවයි ඉතින් ඔය දැඩිව ඇලීම් ගැටීම් ඇති වෙච්ච නිසා මේ පංච ඉන්ද්‍රයන්ටම එහෙමයි ඇහැට ඇලෙනවා ඊළඟට ඇහත් එක්ක දකින්න දේවල් ගැටෙනවා මේ වගේ දේවල් නිසා දැඩිවම ඇලිලා කටයුතු කරන අයට ඒ ටික ටික ටික අයින් කරගන්නේ නැතුව ආනාපාන සති සමාධියට නැගගන්න බැහැගන්න හරි අමාරුයි කියලා සඳහන් කරනවා. ඒ මොකක් සඳහාද? විතර්ක වැඩි, සිතුවිලි වැඩි, විවේකී මනසක් විවේකී මනසක් නැතුව යනවා. රට වටේම තියෙන දේවල් ඇඳගත්තාම සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙනකොට කෙනෙකුට කරගන්න වැඩපළ ඕන තරම් තියෙනවා එදිනෙදා පැවැත්ම සඳහා. එහෙම වැඩපොළ කරගෙන එහෙම කටයුතු කරනකොට අපි තව තවත් පින්කම් දහම් කරගෙන දාන ආදී පින්කම් කරගෙන කටයුතු කරන්න අපිට ඒ සියල්ලම අවශ්‍යයි. ඒ සාමාන්‍ය පවතින ජීවිතයේ සිටවරු, සේනාපතිවරු, මහා ධන කුවේරයන් හැටියට සංසාරයෙන් එතර ගියා. නමුත් ඒ ක්‍රමානුකූලව තමන් හරිහම්බ කරගෙන ඒ වගේ මහා මහා පින්කම් කර කර එදිනෙදා ජීවිතෙත් පවත්වා ගනිමින් සසරින් එතර යන වැඩපිළිවෙල හදාගත්තා. නමුත් ක්‍රමානුකූලව පංචේන්ද්‍රයන්ට වහල් වෙච්ච එක එන්නේ එන්නේ එන්නේ අයින් කරගත්තා. එහෙම අයින් කරගෙන මේ සංසාරයෙන් ඈතර යන්න කටයුතු කළා. මොකද එහෙම බැරි වුණොත් විතර්ක වැඩි කියලානේ සඳහන් කළේ. හැම පැත්තටම හිත කැඩෙන්න හදන්න පටන් ගන්නවා. ඊයේ කරපු දේ පිළිබඳව, අද උදේ කරපු දේවල් පිළිබඳව, දැන් හවස කරන්න තියෙන දේවල් පිළිබඳව හරියට හිත හරියට හිත එහාට මෙහාට කැඩෙනවා. ඒ නිසා මේ ආහාර ගැනීම ආහාර ගැනීමත් භාවනාවක්. හොඳ භාවනාවක් ආහාර ගැනීම. ඉතින් ඒක හරියටම පැහැදිලි කළොත් කල් වේලාසනින් ආහාර ගන්න ඒකනේ අපි භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ සමහරලාට එකවතාවයි පින්නපත වෙදී. සාමාන්‍යයෙන් 10 10 අමාරු වෙනකොට භාග්‍යතුන් වහන්සේ දාන වලඳන්නේ ඇති. එදා භික්ෂුන් වහන්සේලා එහෙම වලඳන්නේ ඇති. එහෙම කල් ගත්තේ ඇයි? නමුත් කාලය කාලයේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සූර්යා අවරට යනතුරුම අවරට කියන්නේ ඉර හැරෙනකන් කල් තියෙනවා. දැන් මේ කාලේ හැටියට කල්පනා කරලා බැලුවොත් මේ කාලේ හැටියට සූර්යා අවරට හැරෙන්න පටන් ගන්නේ 12 පහුවෙච්ච ගමන්ම සූර්යා අස්තංගත වුණා නෙමෙයි. 12 පසුවි විනාඩි 11කින් තමයි හිරු අවරට ගියා කියලා සඳහන් වෙන්නේ. මේ නිර්දේශයත් එක්ක 12 ඔරලෝසුවේ 12 පහුවෙනවා. නමුත් 12 පහු වෙලා විනාඩි 11ක් ගියාම තමයි විකාලයේ එළඹෙන්න පටන් ගන්න. ඉතින් එතකොට එච්චර කල් තිබුණා. නැත්නම් භාග්‍යතුන් හසු උදේ පාන්දර තමන් වහන්සේගේ කටයුතු කරගෙන පිහිට වෙන්න ඉන්න අය දිහා බලලා සමහරලාට පින්ඩ පාති වඩිනකනුත් එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඒ ඇයටත් පිහිට වෙලා නිසි වෙලාවට පින්ඩ පාති වැඩලා දානි ටික සිඟාගෙන මේ මහරහතන් වහන්සේලා වනාන්තරයක ගහක් මුල ඇලක් දොලක් ළඟ බොහොම නිදහසේ වාඩි වෙලා මේ දාන ටික වළඳන්න වෙලාව යොදාගත්තේ ඊටාම සිහි කල්පනාවෙන් තමයි වැළඳුවේ. එහෙම වළඳන්න යටත් පිරිසින් විනාඩි 45ක් පැයකට ආසන්න කාලයක් කාලයක් ගත කරනවා. එහෙනම් 10:00ට වළඳන්න පටන් ගත්තා නම් සමහරලාට 11:00 විතර වෙනකම්ම වළඳන්න සිද්ධ වෙනවා. අයි භාග්‍යතුන් වහන්සේගේ වැළඳීම පිළිබඳව දේශනා කරනවානේ. මේ ශ්‍රී හස්ත ධාතුව පාත්‍රයේ ඇතුලේ තියෙන වෙලාවට. ඒ කියන්නේ දැන් අනනවා ආහාරය. මේ අනන වෙලාවේ ශ්‍රී මුක ධාතුවේ බත් ඇටයක්වත් බත් ඇටයක්වත් නැහැ. එතකොට මේ බත් පිට ශ්‍රී මුක ධාතුවේ තියලා දැන් බත් හපනවා. ඒ හපන වෙලාවට පාත්‍රයේ ඇතුලේ මේ අතින් කිසිම ක්‍රියාවක් කරන්නේ කරන්නේ නැහැ. ඒ කියන්නේ අනන වෙලාවට හපන්නේ නැහැ. හපන වෙලාවට අනන්නේ නැහැ. ඉතින් එහෙම වළඳන්න ගියහම සෑහෙන කාලයක් පුදුම කල්පනාවෙන් පුදුම ඉවසීමෙන් ඒක භාවනාවක් හැටියට මෙනෙහි කර කර තියාගත්ත බත්තර ටික එකක්වත් කැඩිච්ච නැති නැත්නම් පොඩි කරපු නැති බත්තර තමයි කටේ තියාගත්තේ මේ සියලුම දත් වලින් මේක හැපෙනවා හැපෙනකොට මෙහෙම මෙහෙම පොඩි වෙනවා මේක හරි පිළිකුල් භාවනාවටත් හරි හරි වටිනවා ඒ හැපෙනකොට අර බත් ව්‍යංජන ඔක්කොම කලවම් වෙලා කෙල එකතු වෙලා තවත් විවිධ ශාරීරික ද්‍රව්‍යයන් මේකට එකතු වෙලා දැන් හරියට කට ඇතුලේ තියෙන එකත් අර සුලකයා වමනේ දැම්මා වගේ කීප දෙනෙක් එකතු වෙලා කෑම කන තැන එක්කෙනෙක් මේක හොඳට හපලා තියෙන වෙලාවේ ගලක් හැපිලා ඔක්කොම ටික එතනම මේෂෙ උඩ දැම්මුත් එහෙම අනික් කට්ටිය ඔක්කොම ඔක්කොම නැගිටින්න තියෙන ඊට කඩත් වැඩි දැන් ඒ තරම්ම පිළිකුල් වෙලා නමුත් දැන් පිඟානේ තැන් තැන් වල තියෙනකොට හරි රසයි කියලා දැනෙනවා කෙල වුණනවා සුවඳයි නමුත් ඇතුළට දැම්මට පස්සේ වෙලා තියෙන දේ මේ කටින් දෙපාරක් කැපුවට පස්සේ මේ දිවෙන් එහාට මෙහාට පෙරළුවාට පස්සේ ඉතින් මේ පිළිකුල් භාවනාවත් මෙනෙහි කරන්න පුළුවන්. අප්‍රසන්න භාවය. ඉතින් මේක මෙනෙහි කර කර මෙනෙහි කර කර ඊටාම සිහි කල්පනාවෙන් එදා ආහාර ආහාර ගත්ත ස්වාමීන් වහන්සේලා. ඒ නිසා මෙතන සඳහන් කරලා තියෙන්නේ උන්වහන්සේලා හරි විවේකීව දානි වළඳුවා. එහෙනම් අනුරූප වූ සේනාසන තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නට යෙදුනා. මේ දීර්ඝ කාලයක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයේ කැලිලා හිටපු අයට ඊයේ කරපු අයට අද කරපු අය හෙට කරන්න තියෙන වැඩ මේවා මතක් කරන රාජකාරී වැඩි ඉන්නේ. දැන් කටයුතු වැඩි නිසා ඔය ආහාර ගන්නවා කියන එක විනාඩි දෙකෙන් තුනෙන් සමහර අය ඉවර කරනවා. තරම් වේගෙන් මොකද ආහාර ගන්න වෙලාවක් නැහැ වැඩ වැඩි. ඉතින් ඒ කියන්නේ හිත ඒ තරම් වේගෙන් ඒ තරම් වේගෙන් හිතට වැඩ තියෙනවා විසිරි විසිරි තියෙනවා. එහෙම විසිරෙන පුද්ගලයෙකුට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ මතක් වෙන්නේම දැන් ඊළඟට කරන්න තියෙන වැඩේ ඊළඟට කරන්න තියෙන වැඩේ ඒකම තමයි මතක් වෙන්න පටන් ගන්න. අන්න ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ එහෙම අරමුණු විසිරෙන්න පටන් ගන්නවා මේ මේ ඉන්ද්‍රියන්ට වහල් වෙච්ච වෙලාවට. ඒ නිසා එහෙම නොවෙන්න ඕනේ. හොඳ සංහිඳුන මනසක් තියාගන්න ඕනේ කියලා සඳහන් කරනවා. විතරක වැඩි වෙන හින්දා. ඒ නිසා නොහික්මුණු ගොනෙකු බැඳපු රතයක් වගේ වැරදි පාරෙමයි යන්න හදන්නේ. හික්මිච්ච නැති ගොනෙක් බැඳපු රතයක් වගේ වැරදි පාරෙම තමයි හැම වෙලාවෙම අරමුණ හිතේ තියාගෙන ඉන්නවා භාවනා කරනවා කියලා. වාඩි වෙලත් ඉන්නවා ඔක්කොම එහෙමයි. නමුත් හිත හිතේ නෑ කොහෙද? හැම වෙලාවෙම හිත හිත පිටට යනවා.